ධර්මානුශාසනා ආනන්ද දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැයි අපි වේදල්ල සූත්‍රයේ තමයි මේ කතා කරේ මෙතෙක් දවස් එතකොට මේ සූත්‍රයේදී අපි විශේෂයෙන්ම දැන් පහුගිය කාලේ පහුගිය වතාවේ අපි සක්කාය දිට්ඨියයි සක්කාය දිට්ඨිය නැතිකමයි ඒ සක්කාය දිට්ඨිය නැතිවීම සඳහා පාවිච්චි කරන ආර්ය ශ්‍රාණික මාර්ගය ඉස්තරේපී කතා කරනවා. ආර්ය ශ්‍රාණික මාර්ග ඉස්තරේදී අපි සම්මා දිට්ඨිය පිළිබඳව කතා කළා කම්මස්සකත සම්මාදිට්ඨි චතුස්සත්‍ය සම්මාදිට්ඨි ඒ අතර පාවිච්චි වෙන හැටි අපි පෙන්වනවා. ඒත් දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කිව්වේ සිතිවිලි ගමන් කරන කියලා. ඒත් අපේ සිතිවිලි යම් යම් ආකාරවලින් සිත ඇද කරනවා. නමුත් ඒ ක්‍රියා කරන ආකාර අස්සේ අප බොහෝ විට රිදුම් ලබන මේ ප්‍රශ්න වෙලා තියෙන මේ රිදුම් ලැබිල්ල ඒක රිදුමින් තොර වූ ජීවිත අයිතියක් අපි තදින් අපේක්ෂා කරනවා ඒ වගේම මේක සකස් කර ගැනීමට උවමනා කරන පිළිවෙල නිවැරදි පිළිවෙල අපි සොයන තොර මේ ආර්ය පදයට එක්කාසු කරලා පෙන්වන්නේ මොකද්ද ඒ නිර්දෝෂ ඒ රිදිවිලි මුකුත් නැති සත්‍යයක් උදා කර ගැනීමට පුළුවන් මාර්ගාංග ටිකක් තමයි මේ දෙන්නේ. ඒතකොට මේ මාර්ගාංග වල තමන්ගේ සිතිවිලි දුවවනකට ඒ සිතිවිලි ඒවත් එක්ක සම්බන්ධ වෙලා ඊට අනුරූප වූ සිතිවිලි මාධ්‍ය සකස් වෙනකොට ඒක තමයි මාර්ගය වෙන්නේ. මාර්ගය කිව්වේ සිතිවිලි දැන් ඒ පැත්තට ගමන් කරනවා. ඒ ගමන් කරන එක කතාව ආවේ සිත සිතේ ක්‍රියාකාරීත්වය අපි නම් කරන්නේ සිතිවිලි ගමන් කරනවා කියලා. ඒ මොකද එක සිතක් පහළ වෙලා ඒක නිරුද්ධ වෙලා තව සිතක් පහළ වෙනකොට අර නිරුද්ධ වෙච්ච සිතට වඩා වෙනස් සිතකුයි පහළ වෙන්නේ ඒ නිරුද්ධ වෙච්ච සිතේ අයිතියක් එක්ක. අන්න ඒක නිසා මේ ගමන් ස්වરૂපයක් ඒක තියෙනවා. ඒකට කියනවා ඉතින් සංසාර ගමන කියලා. සංසාර ගමන කියන එකෙත් සංසරණය වෙමින් සිතිවිලි ගමන් කරනවා කියන්නේ. සංසරණය කියලා කිව්වේ මොකද්ද? එකකින් එකකට ශක්ති බෝ කිරීමක් සංසරණය කියනවා. මේකෙන් අනිත් එකට ඒකෙන් ඊළඟ එකට බෝ වෙවි යන ගතිය. ඒ සංසරණේ නිසා සංසරණේ සිද්ධ වෙන නිසා සංසාර ගමන කියලා. ඒතකොට දැන් ඒ සිටිවිලි ගමන සම්පූර්ණයෙන්ම නිර්දෝෂ ජීවිත අයිතියක හිමිකාරකම දෙන්න හිමිකාරකම දෙන්න ඒ සිතිවිලි වැඩ කරන පැති අටක් පෙන්නවා අවබෝධයේ ප්‍රධානයි සම්මාදිට්ඨි කිව්වේ. යමක් ගැන තමන් පිළිගන්න ආකාරය. ඒ පිළිගන්න ආකාරයෙන් තමයි තමන්ගේ කල්පනාව, වචනය, කර්මාන්ත ක්‍රියා කිරීම, ජීවත් වීම, ඒව ගැන සිහි කිරීම, සතිය ආදී මේ ඔක්කොම වැඩ කරන්නේ අර අවබෝධ කරගත්ත හැටි. දැන් ඒක නිදසුනක් කිව්වොත් කෙනෙක් නරක මිනිහයි කියලා අපි පිළිගත්තොත් ඒ නරක මිනිහයි කියලා පිළිගත්ත හැටිම එයා ගැන කල්පනා කරන්නේ අපි නරක පැත්තෙම. ඔය මිනිහාගේ හැටියෙන් පේනවා මිනිහා ඊතර හොඳ මිනිහෙක් වෙන්න බෑ. ඔය දිහා කල්පනා කරන්නේ. වචනයක් කතා කරනකොට මේ මිනිසයා ගැන අපෝ යහවනාද කියලා. ඔන්න මේ මිනිසයාට දෝෂාරෝපණය. එයා ඉන්න තැනින් එයා යන ගමන් කරන්නේ යම් කිසි ක්‍රියාවක් කරනකොට අර අර නොරිස්සම් ක්‍රියාව පිය කරන්නේ. හැම එකක් මේකට අනුරූපයි. ඒක නිසා අවබෝධයෙන් නිවැරදි වෙන්න. අවබෝධයෙන් නිවැරදි වුණ හැටි කල්පනාව නිවැරදි වෙනවා වචනේ නිවැරදි වෙනවා ක්‍රියාවල් නිර්දෝෂ වෙනවා තමන්ගේ ජීවත් වීම නිදොස් ජීවිතයක් වෙනවා අනි උත්සාහය නිදොස් එකක් වෙනවා සිහිය නිදොස් වෙනවා සිතේ ඒකාග්‍රතාවය නිර්දෝෂව පවතින ඒකට නිර්දෝෂව පැවතින ඒකාග්‍රතාවය දක්වා අර සංයෝගය ඒ නිර්දෝෂ ස්වરૂපයට තමාගේ සිත එකඟ වෙන මට්ටම එන්නේ අර ආරම්භයේ ඉඳලා තමයි යමක් ගැන තේරුම් ගන්න පිළිගන්න හිතා ගන්න වටහා ගන්න ක්‍රමයට අනුවයි. ඒ ක්‍රමය තමයි බුද්ධඝමී විශේෂ යම් උරුප්පල වෙන්න සම්මා දිට්ඨිය ගැන හැම තැනම උඩුක්කල පෙන්වන්න වෙලා තියෙනවා. ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ කාරණේ එයා නිසි විදිහට වැටීම ගත්තා. එතකොට දැන් අද තියෙන්නේ සමාධි ගැන කතාවක්. අවබෝධය ලැබුණාට පස්සේ කාරණා මතන ඒක අනුව සමුදාය වෙනකොටයි විග්‍රහ ඔව් විග්‍රහ වෙන්නේ එහෙමයි. අපිට අවබෝධයේ ළඟා ගැනීම සඳහා අර කර්ම මොකම අවශ්‍ය නැහැ. ඒ එකක්වත් අවශ්‍ය නැහැ. එතෙන්ද දාන්න ඕන බෑ. අපි කවමදාක්වත් කිසිම අවස්ථාවක අවබෝධයේ මූලික කර නොගෙන කිසිම වැඩක් කරන්න බෑ. කතා කරන්න බෑ, හිතන්න බෑ, කල්පනා කර මුකුත් කරන්න බෑ. ඉස්සෙල්ලා වටහා ගත්ත හැටියට සම්මා සංකප්ප සම්මා ආජීව කියන්නේ මේ මේ අවස්ථා හතම හතටම නෝවල තමයි අවුල අවබෝධයේ තියෙනවා නෑ අවබෝධයට අනුව අරවා සම්මා හෝ මිච්ඡා වෙනවා අරවට ඉස්සර තැනක් දෙන්න බෑ මොකද ඉස්සෙල්ලා හිතලා ඕන කල්පනා කරන්න හිතලා ඕන කතා කරන්න ක්‍රියා කරන්න හිතලා ඕන හිතවිලි අනුව සමගේ ජීවිතය හදගස්සන්න ඒක නිසා ඒවා කිසිම සම්බන්ධයක් නෑ ඉස්සෙල්ලාම <coughs> දැන් සතෙක් වුණා දැන් බලලෙක් වුණා මීයකට පනින්නේ පනින්න පුළුවන් ද බැයිද කියලා අවබෝධ කරගෙන ඒ අර එකගේ අර මේ මේ කෙඳි වගේක් තියෙනවා මූණේ ඔක යම් කිසි දෙනක හැප්පුණොත් එයා අවබෝධ කරගන්න මෙතනින් පනින්න බෑ පයින්නකොට හැප්පෙයිම හැප්පෙනකොට මීය අදුවයි එච්චර අවබෝධයක් අපි දන්නේ නැහැ එහෙම හිතනවා කියලා බලලෙක් එයාගේ හැටියට එයා හිතනවා හිතලා මෙහෙම ඒ නූල් මවිල් ගස් වැදුනොත් පස්සට අන්න ඒකට කියනවා එයාගේ ඒ මීයා ඇල්ලීම පිළිබඳව දික්තිය ඔහුගේ නිවැරදි. ඒක නිසා ඔහු කල්පනා කළා නිවැරදිව. හැබැයි මී ඇල්ලිල්ල හොඳ වැඩක් නෙවෙයි. නමුත් ඒකට කරන විදිය. ඊළඟට එයා ක්‍රියා කළේ නිවැරදි. අර අවබෝධයට අනුව පනින්න බෑ පැන්නත් මාව හැප්පිලා මීයා දුවනවා. ඊට පස්සේ ওই මීයාව කොයි බල්ලෙකුටත් අල්ලන්න හම්බෙන්නේ. කියලා ඒක හිතා ගන්නවා. එතකොට අන්න ඒකයි සම්මා දිට්ඨිය දිට්ඨිය හරි වෙන්න. එතකොට ඒ දර්ශනේ දර්ශනයක් නෙමෙයි දිට්ඨිය කියන්නේ. දිට්ඨිය කියන්නේ දර්ශනය තුලින් ගන්නා විවරණ තීරණයක්. දර්ශනය තුලින් ගන්න දර්ශනය කිව්වහම කනෙන් අහන්න පුළුවන් ආග්‍රහණය කරලා පුළුවන් ඇහින් බලලා පුළුවන් ඉතින් කොයි එකකින් හරි ඒවා ඔක්කොම තමන්ගේ වටහා ගැනීම. වටහා ගැනීම පිළිබඳව විවරණයේ අස්යෙන් එන තීරණයක් තමයි මේ දික්තිය කියලා කියන්නේ. එතකොට ඊට අනුකූල අනුකූල වූ කල්පනාව වචන ක්‍රියා කිරීම ජීවත් වීම උත්සාහ දැරීම සිහි කිරීම සමාධියපත් වීම කියන මේ ඔක්කොම ගුණ වෙනකොට අර සමාධි શબ્දයකට අයිති සමාධිය කියලා කතා කරන චිත්ත ඒකාග්‍රතාවයටපත් වෙනවා. චිත්ත ඒකාග්‍රතාව. ඒ ඒකාග්‍රතාවය කියන්නේ අපි කියනවා අපි හිතනව හුඟා දුරට වැරදිලා. අපිට සෑහෙන පිළිසකට වැරදිලා. ඒකාග්‍රතාවය කියන්නේ සිත මුකුත් නොසිතා ඉන්න එකක්ලු. සිතට බෑ මුකුත් නොසිතා ඉන්න. සිතේ කියන්නේ සිතන එකක්. සිතන ශක්තිය. ඒ ඒකාග්‍රතාවය කියන්නේ අර රාමෝ පිටින් රාමෙන් පිට මොන රාමෝ සම්මා දිට්ඨිය සම්මා සමාධිය කියන මේ රාමු ඇතුළු අනිත් එක ඔක්කොම වට වෙලා මේක සංකප්ප වාචා කම්ම ඔය ඔක්කොම වට ඒ වට වෙන මැද ඒ පිට නොපැන තමාගේ සිතුවිලි අනන්ත දේ ගැන හිතන රොකට් එකේ යන හැටි ගැන හිතනවා, හඳ ගැන හිතනවා, නොයිකේ වෙයි. නමුත් ඔක්කොම අර සම්මා දිට්ඨිය ඒ යටත්තු ආකාරයෙන් යන හිතන. අන්න ඒකද කියනවා කුසල රම්මනේ ඒකග්ගතාව. ආරම්මන ඒකග්ගතාව නෙවෙයි වෙන් කළ ගන්න ඕන කුසල රම්මන ඒකග්ගතාව. කුසල රම්මනේ කියන්නේ මොකද්ද? Tamanta අනර්ථයක් නොවන විදිහට සිත එකඟ වීමයි කුසල ආරම්භය. දන් දෙන්න ඕන සිල් රකින්න ඕන භාවනා කරන්න ඕනේ කියන එක නෙවෙයි එතනදී ඒක පෙන්නන්නේ. Tamanta අනර්ථයක් නොවන කොහෙද? මෙලෝ වශයෙන් පරලෝ වශයෙන්. කෙලවර දිනුනෝ කෙලවරේ නිවීම වාසේ. ඒ තුනටම අනර්ථයක් නොවන විදිහට. Tamange සිතවිලි වැඩ කරන පිට නොපනින එයින් පිට නොපනින සත්‍යයක් තියෙනවා ඒක කියන්නේ කුසල රම්මන ඒකත් ඒකට කුසලයේ කියලා මොකද ඒ සිටිවිලි ඒ ක්‍රියාව ඔක්කොම හරි යහපතක් සල්සන යන්නේ ඒකයි කුසල කියන්නේ හොඳයි කියනවා කුසල කියන්නේ හොඳයි කියන්නේ හොඳයි කියන්නේ හොඳ සිද්ධ වෙන්නේ අන්න එතකොට මේ සමාධිය ගැන තමයි අද කතන්දරේ තියෙන්නේ. මේ අර විශාල අර මිහිණින් ආංශයෙන් අහනවා මේ සමාධි සමාධිය කියන්නේ මොකක්ද? එයාට සමාධියට නිමිත්ත මොකක්ද? සමාධිය පරික්කාර මොකක්ද? සමාධි දිනුන මොකක්ද භාවනාව? ඔය ප්‍රශ්න තමයි අද තියෙන්නේ. ඒකට සමාධිය කියන එක මේ ධම්මදින්නා මේ හිමින් වහන්සේ පිළිතුරු දුන්නා ඒකත්තාව. චිත්ත ඒකත්තාව. එතන චිත්ත ඒකාග්‍රතාවය කියලා කිව්වහම කුසල ආරම්මණය චිත්ත ඒකාග්‍රතාවය. ඇයි මෙතනද අකුසල කතාව ගන්නෙ නැත්තේ? දැන් අපිට මිනිහෙක් හිතනවා දඩේමියන්. මේ මිනිහා දඩේමියන් හැටි දඩයන් කරන්න යන්නේ ආයුෂයන් නැම ජීවිතයන් ආ රක රකී දුතන් මාදි වශයෙන් ඔක්කොම ඔක්කොම දඩේම ගැන හිතන්නේ. ඇයි ඒකට සමාධිය නොකියන්නේ? සමාධිය නොකියන්නේ කුසල අකුසල ආරම්මන ඒකග්‍රතාවයක් නැහැ. ඒ මොකද? එකෙන් එකට එකෙන් එකට අකුසල වැඩි කර කර හිතන්නේ. කුසල ආරම්මනේ කුසල ශක්තිය නිසා වෙන මොකුත් වැඩි වෙන්න බෑ. මොකද? අලෝභ අදෝසමෝ. ඒක නිසා අලුතෙන් අලුතෙන් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, අහංකාර මුකුත් එක්කව තියෙන දෙයක් තමයි. අලෝභය, අදෝසය, අමෝහයි. ඒ ශක්තියෙම වර්ධනය වෙනවා මිසක ඕක වෙනස් වෙන්නේ මුකුත් නෑ. අන්න ඒක නිසා ඒකාග්‍රතාවයේ හිතින්ද පුළුවන් එකඟ වෙන්න පුළුවන් එහාට මෙහාට වීසිය වියන්නේ නැතුව ඉන්න පුළුවන් කුසලයේ විතරයි. අකුසලයේ බෑ. අකුසලයේ එකක් දෙනකොට තවත් ඒ වගේ අකුසල් 10කට අයිති 60ක් යනවා හිතට. ආ එහෙම තමයි කරන්න ඕනේ. ඊළඟට අර එහෙම කරන්න ඕනේ. නොයෙක් ඒවා. මේක එහෙම නේ මෙහෙමයි කරන්න ඕනේ ඉච්චරයි. කොයි අතට දෙන්නත් ඒ ආකාරය. අන්න යම් තැනකදී කුසල ආරම්මනේ ඒකාග්‍රතාවටපත් වෙනවා නම් අන්න ඒකට සමාධිය ඒකත් ගමු නිසං සාමාන්‍යයෙන් දල උදාහරණයක් ගන්නවා තමන්ගේ ගෙදර කටයුතු ගැන යම් කිසි කෙනෙක් කියනවා. දහල් ගණන්, බඩු ගණන්, අරවා ගණන්, මේවා ගණන්, මේවා ගණන් ඔක්කොම ගණන් ජීවත් වෙන්න බෑ කියන ආందోලනයක් තියෙන්න පුළුවන් රටේ. නමුත් එයා ජීවිතය ගැන, ගෙදර ජීවිතය ගැන කෙනෙක් කතා හිතනවා. ඉතින් ඕම් පුල යට හිතන අස්සේ පුලන්න කුසල ආරම්මණය තියන්නේ. ඈ කියලා යට හිතෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම කුසල ආරම්මණය ඇතුළේ හිතන්න පුළුවන්. ඒ කොහොමද දෛනික ජීවිතයට අයිති තවතුන් ස්වરૂපයක් කුසල ආරම්මණයත් එක්ක සම්බන්ධ කරගන්න. ඔව් මඩු ගණන් ඈ ගණන් නොගින් බෑ. රටේ සත්‍යයේ දිස බලනකොට ඒවා එහෙම වෙන්න ඕන. එහෙම නැත්නම් ඒවා පාලනය කරන්න ඕන. ඒකව තියෙනවනේ. අපි ඒව කරන්නේ. කොයි ආකාරයෙන්ද මට හම්බෙන්නේ රුපියල් 100ද හාල්සේරු? මාසෙම දවසේ පඩි ආරන රුපියල් 100ක් හාල්සේරුවක් ගන්න කැඳ බොනවා. ඉතින් මොන ජීවත් වෙනකන් මේ ඔක්කොම කෝටි ගණන් තියුණත් නැරෙනවා. ඒක නිසා අනේ මට ඒ විදිහට ඉන්න පුළුවන්. ඒකේ කිසිම දෝෂාරෝපණයක් කායයක් නැහැ. ඉතින් පුළුවන් ලුණු යලා පොලිටික ඔය එහෙම කරනවා. ඒක කිසිම දෝෂයක් නෑ. මෙයා දැන් මේ කතා කරන්නේ මොකක්ද? අලෝභයි, අදෝසයි, අමෝහයි. එයාගේ සිතිවිලි මාධ්‍ය අලෝභයි, අදෝසයි. හරි. මට මෙහෙම ඕන කරන අපරාධ කීක දෙස්තිබ්බ නෑනේ. මට ඕන විදිහක් නෙවෙයි. ලැබෙන විදිහයි මං ගන්න. දැන් 2000 කිව්වත් 400 පඩියේ ගන්නට හිතෙන්නේ. එහෙම නැත්නම් මැරෙනවනේ. මැරිලා අපාය යන්නේ නෑ අපි. මොකද නරකට හිතලා නෙමෙයි මැරෙන්නේ. මේක හණ්ඩක් නැතුව නරකත් හිතලා අපායෙ ගිහින් එතනුත් ගුටි ගන්න. මෙතන ඒ මුකුත් නැහැ. අන්න කුසල ආරම්මණය එකක් තමයි. කිසි කෙනෙකුට දෝෂයක් නැහැ. දෝෂකා දෝෂේ නම් මමයි මොකද උපම් වරද. ඒකල උතර බුදු පියාණන් වහන්සේ ඉපදීම නවත්තපන් කියෝගයි. මොකද ඉපදුනොත් ඔක්කොම ඒක නිසා මගේ අයිතිය මිසක මේ ලෝකේ කවුරුත් අධිකාරිය නෙවෙයි. උපම් මමයි වැද්දිකාරය. හැබැයි මම ඉපදුනා නෙවෙයි. ඉතින් ඉපදෙන අයිතියක් ලැබුණා. ඒකයි කොටයක් කරනවා. මාර්ගෙ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ කියලා අන්නේ විදිහේ උදාන ස්වરૂපයෙන් යුක්තව ලෝකේ සිද්ධීන් පිළි අරගෙන මිනිහා දෛනික ජීවිතය ගැන ඔය රටාවට වැටුණොත් මිනිහා මුළු දවසේම කුසලාරම්මනේ තමයි මේ ජීවිත රටාව ගෙනියන්නේ. ඕකටයි කුසලාරම්මනේ කියන්නේ. මල් ටිකක් අතේ තියාගෙන පොඩි කර කර ගිහිල්ලා ආසනේ උඩින් තියෙන එක නෙවෙයි. ඒක ඕන කෙනෙකුට පිනව කුංචි ළමයිත් මල් ගෙනියන. ඒක නෙවෙයි කුසලාරම්මනේ. අරව ඔක්කොම ඒක පුරුදු වෙන්න කරන ඒවා. ඉතින් හැමදාම මල් තීතිය මල්නු කර කර ඕකමයි කුසලයේ කියන ඉන්නවා. දැන් දවසේ මුළු දවසම මේ ඒ කුසලයේ ගෙදෙට්ට ගන්න ඕන. අන්න ඕකයි ධම්මදින්නාව කිව්වේ චිත්ත ඒකාග්‍රතාවය කියෝ. සමහරවිට තමන්ගේ පෞල් ජීවිතයේ යම් යම් නොගැලපෙන ස්වරූප තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම කුසලාරම්මනත් එක්ක පෙරට්ටු කරන්නේ. කොහොමද? ඒවා මේ මගේ අයිතියි. එවැනි විය යුතු දේවල් වෙන්නේ. ඔක්කොම පිළිගන්න. හැබැයි මං කායක තරහක් නැහැ. මට මෙහෙම ඕනේ කියලා අපි මං අන කරන්නේත් නැහැ. ওই දෙකමයි මට අනර්ථේ. ඒ නැති නිසා මට සන්තෝෂයි. අන්න මේ ඒකාග්‍රතාවයේ පිළිබඳව කතාව ওই විදිහට තේරුම් ගන්න. කොතන හරි මඩවලක ඉඳගෙන හරි අර කියන චිත්ත ස්වરૂපේ පාවිච්චි කළොත් මඩවලේ ඉන්න මිනිහ කරන්නේ කුසල්. අපි මේ නිකන් කුසල් කුලියට ගන්න හදනවා. බද්දට ගන්න හදනවා. අපි කරගන්න. ඔන්න ඊළඟට අහනවා ආ සමාධිය සමාධි නිමිත්ත මොකද්ද? සමාධියට නිමිත්ත. ඔය දැන් කියාපි වගන යම් ප්‍රශ්න තියෙනවනම් අහන්න පුළුවන්. සූත්‍රයේ සමාද ඉස්සර දුරුවේ අනුභවය කියන මේ කරන් කියන්නේ නරවත් කරන්නේ සාමික නරන මුකලේ උමත නම කඳුනේ කියලා හිතාගෙන ඒ සිස්වාදම් වෙන්න පොත් කණේක කණේක කුසල කම්මේ ධර්මයි අව වැඩි දරන මුදල් දැන් එනකොට බත්ති ගානක් හම්බෙන්නේ. විතර හාල් මිටියක් වේලා තියෙනවා. මෙයාට කන්න පුළුවන් බත්ති. බත්ති ගානක බත් විතරයි. ඒක කනවා. හරි උතුරු ඉතිරේ ඕන එකක් කරගන්න. ඒ වගේ කෝටි ගණන් හම්බෙන්න පුළුවන්. ඒවා ඉතින් තැම්පත් වෙලා ඔය ඔන්තොන්නේ විද්‍යාවයි. නමුත් දාංගික ජීවිතය අර කතාවට ගත්තාම ඕනවට වැඩි හම්බෙන මිනිහෙක් ඇත්තේ නැහැ. ඔය නිකන් තමන් කිව්වා ඒ මිනිහට තවමදි. කවුද මේ ලෝකේ උනාට වැඩි අම්බිත් මිනිහ කියන්නේ? සෙන්සෝට බැරි වුණා ඇති කියන්නේ. ෆ්ලොක්සෙලට බැරි වුණා. මහා පොසත් ඇමරිකාව. නමුත් තවත් හම්බ කරනවා. කල්ලි වැඩි වුණා කියලා හිතන් එයාගේ මේ අර වැඩ පොළවල් හැමේ නැන්නේ පොත් මහත්තයා. ඒක නිසා කවුරුත් මොනවට නියම්බෙන්නේ නැහැ. මිනිහට ඕන තරමක් හම්බෙලා නැහැ කාටවත් අතර. නේ? මෙයා වනනෝ ඉඳන්. Thank you. ඔව් දැන් යම් කිසි කෙනෙක් වරදක් කළා හිරේ වැටුණාට පස්සේ එතෙන්දි ගත කන්නේ කර වරදේ බැටයක්. නමුත් ඇත්තේ බැටයක් නෙවෙයි. ඇත්ත එහෙම පාවිච්චි කරනවන වරද කරපුවා දැන් සාමාන්‍ය මොකද යන්නේ නැහැ කියලා ලොකප් ගන්නවා. එදා මුත්‍රා ගඟලුව හරි අසුචි ගඟ දිසේ මොකද කරන්නේ වරද කරපු නිසා අර අර වලේ වැටිලා ගඟ යන තියෙන කරන් දෙයක් නැහැ කියලා ඉඳනවා. ඒක නිසා තමයි මේ සමහත් බෝධිසත්වෝ දුක් වේල ගිය වහ පොල්සත් කන්දරේ කියලා ඔක දෙනවත් ඒක නිසා ඒකට ඒවට උත්තරේ ඒ විදිහටයි දෙන්න තියෙන්නේ නමුත් එකක් කරන්න පුළුවන් ඒ අයිතිවාසිකයේ දඩුවන්ට බාර දෙන්න මොකක්ද? අහෝ දැන් මේ අපේ දුප්පත්කමේ හැටි. අපට මේ මේ ප්‍රමාණය මදි. නමුත් එවැනි දුප්පත් සත්‍යයකට පත් වෙන්න මම කැමතිත් නැහැ දරුවෝ ගන්න. නමුත් පත් වෙන්නේ කවුරුන්ගේ අයිතිවාසිකම්. ඒක නිසා මොකද කරන්නේ පුතේ? එක කටයි බත් කන්න තියෙන ඕක කාලේ ජීවත් වෙන්න කියලා අවුරු සංසන්න උන්නම් කැමතින්නේ නැහැ මම අපි පිළිගන්නවා. උන් කරාත් ගාලා කෑදායි. නමුත් තාත්ඥානවන්තය කියලා ඉතින් මොකද කරන්නේ? විවාහ හැටි හොමයි ඒක නිසා හොඳයි. කෑගහලා ඉවරුණාම නිදා ගන්නවා ඉතින් එතකම් මම ඈරලා ඉන්නවා පවුනම් කරන්නේ නඩ පිටක් නම් මම පහල් කරන්නේ නැහැ කිව්වොත් අන්න එයා ජයග්‍රහණ නැතුව අර වගේ කෙල්ලින්ද ගියොත් කල්සා කොහොමදක් මම කල්සා විභාගයේ වැඩ කරද්දී අර කාදීන්ගේ මේ දීහි හෙල්ලෙනවා හෙල්ලෙන්නේ මුන්න ගිහින් අර එතනට කිව්වා තමන්ගේ මේකෙල් වෙනවා. ඒ මොන්සකි නියෝ මේකෙත් හෙල්ලෙන්නේ නැහැ කියවල මේ විභාගය කාගන්න එපා. දෙන්නේ මේක උදන්නේ නියල විභාග දුවන් පාත. ඔන්න ඔකෙන් කරන්නේ. එන්නේ මේක හරි විජහට අතිමේ කකුල් දෙක නල්ලගෙන මේ මාන්නේ වැඩි හරි මේක අත්හැරලා අර විභාගෙන් පාස්සේ යන හොඳ මේක ගන්නවා. නැතුව මේක මදාගෙන විභාගෙ දුන්නා කිව්වොත් සම්පූර්ණයෙන් පරාදයි. ඒක නිසා ඔහොම මේක හම් වෙනවා ඉතින් මොකද කරන්නේ ඒක සතිපට්ඨානය සමාධියේ නිමිත්තයි සතිපට්ඨානය සමාධියේ ඇයි සතිපට්ඨානය සමාධියේ නිමිත්තේ කියන්නේ කුසල රම්මනේ කාය වේදනා චිත්ත ධම්ම එතකොට කාය කියන්නේ ක්‍රියාව වේදනාව කියන්නේ ඒ ක්‍රියාවෙන් මතුවෙන ආ සනසුන් වින්දනේ. චිත්ත කිව්වේ ඒකට යෙදෙන හිත. චිත්ත යෙදෙන ආකාරය. එතකොට ධම්මදී ඒ සිත ඒ ආකාරයෙන් යෙදීම නිසා මතුවෙනා වූ ධර්ම ස්වરૂපේ කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාප්ත. ඒ ධර්ම ස්වરૂපේ. තද සමාධිය අර චිත්ත ඒකාග්‍රතාව අර මහත්ය ප්‍රශ්නෙම අපි අල්ල ගන්නවා ඒකට. ඒ චිත්ත ඒකාග්‍රතාවය ගත්තදී සතිපට්ඨානෙන් මේකත් එක්ක වැඩ කරන්න කොහොමද? කාය. මගේ සිතිවිලි දැන් ක්‍රියා කරන්නේ අමනාපයෙන්වත් ශෝකයෙන්වත් නෙමෙයි ලැබිච්ච ආකාරයේ කවුරු සංසනෙන නොසන්සුනාට කමක් නෑ මම සංසන දැන් කාපම් මහ මිනිස්සු කියලා කෑම දුන්නා මේ නියනෝ කවට මට කරන්න දෙයක් නෑ මම කණ්ඩේ කිව්වා අන්නේ විදිහේ සමාජ ක්‍රියාව සෑම පැත්තටම ලෝභ ද්වේෂ මෝහ වලින් විනිර්මුක්ත වූ සත්‍යයක් හදාගෙන සිත ක්‍රියාත්මක වෙනකොට අන්න එනවා සෞම්‍ය කැක්කුමක් නැති රිදිල්ලක් නොදෙන සෞම්‍ය වින්දනය එහෙම හිතපුවා සිතවිල්ල ක්‍රියාකාරීත්වයි අර විදියට ක්‍රියා කරන්නේ ඒකට එන සෞම්‍ය ක්‍රියාකාරීත්වය සෞම්‍ය දැන්වීම දෙලියක්. එහෙම හිතනකොට නැතුව ඔක්කොටම සාප කරන හිත ආව හැටි එනවා ඉඳින්න බැරි අමාරු වින්දනය. අන්න ඒක නිසා තමන් දැනගන්න මම සිත වැඩ කරපු ඇති හොඳයි. මොකද කිසි කෙනෙකුට දෝෂයක් වෙන්නේ නැහැ. ලැබිච්ච ප්‍රමාණයෙන් ඒක පරිමහගෙන පුළුවන් හැටියට අනිත් අයට තේරිතත් මගේ වැඩේ මං සෞම්‍යයෙන් කළා. අන්න මට සිදිල්ලක් නැහැ. අන්න මගේ ළඟ දැන් ඉඳින්නේ මම සුවය, සුඛ වේදනා, දුක් වේදනා. ඒත් මගේ සිත එකට වැඩ කරන චිත්ත කියන්නේ ඒ සුඛ වේදනාව අල්ලගෙන මම ඒ සිතවිල්ලේ ලෝභ ද්වේෂ මෝහ නැහැ. අලෝභ දෝෂ මෝහ වලින් යුක්තව මම සිත වැඩ කරනවා. ඒක නිසා මගේ සිත දැන් තියෙන්නේ කුසල ධම්මා කුසල ස්වરૂපේ. දැන් මගේ සිතේ තියෙන කුසල රූපේ. මේ කෑම ටික මහා කරදරයක් වෙලා ඒ අපිට ඒක කාගන්නේ වියදන්නේ. නමුත් ඒක උඩමම හිතමින් මගේ සිත කුසල ආරම්මනේ තවාගෙන මං සැනසෙ. මගේ ළඟ තියෙන මා සැනසෙල්ලායක සිත. ඔන්න ඕක ඔය කියන්නේ ක්‍රියා කාය වේදනා චිත්ත ධම්ම ක්‍රියාවයි උපදින විඥානයයි යජන සිතයි ඒ අනුසාරයෙන් මතුවෙන ධර්ම ස්වභාවය. ඒතර කාය වේදනා චිත්ත ධම්ම තමයි සමාධියට නිමිත්ත. එතකොට සමාධිය කියලා කිව්වේ සිත නොස් සංසුන් වීම. සිත සංසුන් වෙලා තියෙනවා නම් අර හතර මුතති. ක්‍රියාව හොඳයි උපදින බින්දනේ හොඳයි, සිටිවිලි යෙදෙන හැටි හොඳයි, ඉපදලා තියෙන ධර්මයේ හොඳයි. ඒක නිසායි මම මේ සම්පතියි. දැන් මුළු ලෝකෙම බහින දොස් කියන අකටයුතුකම් කරන. නොයි කියලා කියන ලෝක. ඒව කොහොම ලෝකේ. මගේ ළඟ තියෙන මෙන්න මේ. දැන් මේ ලෝකෙ නැද්දගෙන අර ආ බෝසතාණෝ අර බුද්ධත්වයේ ළමන් ඉස්සෙල්ලා උන්නම් දැක්ක හීන පහ. හීන පහේ එකක් තමයි අසුචි ගොඩක් උඩ උන්වහන්සේ වඩිනවා. අසුචි ගොඩක් උඩ වඩිනවා පොඩ්ඩක් අජයන්නේ. ඒ හීනේ අන්තිමයි. මොකද මේ නොයෙකුත් කම්කට ලෝලින් ගහනෝ ජීවිත ස්වરૂප ඇති මේ කරච්ච ලෝකෙක එක කරච්චලයක්වත් මගේ හිතට නොගෙන මට ජීවත් වෙන්න පුළුවන් සමයක් එනවා කියලා උන්වහන්සේ දැක්කයි. ඉතින් ඒක උන්වහන්සේ සීමා කළේ නෑ උන්වහන්සේ. ඒ හීන ටිකක් දැක්ක දැම්මා මේ විදියට පුළුවන් විදියට වැඩේ කරන්නේ. ඒකට අපිට තියෙන මුළු ලෝකෙම නරක වචන කිව්වත් මම නරක වචන කියන්නේ මම හොඳ වචන. මුළු ලෝකෙම කෑ ගැහුවත් මම හිමින් කතා කරනවා. මින් තමන් කරේ. ඒ වගේ ගෑවෙන්නේ නැතුව හිටියාම හරි නේද කියන එකයි බුදුහාමුදුරේ ආදර්ශන දෙන්නේ. එතකොට ඒ தত্ত্বය ඒ தত্ত্বය සමාගෙන වගකීම බාරගත් පුද්ගලයා විසින් කළ යුත්තක්. ඒ ලෝකෙම වගකීම් බාර ගන්න බෑ. එයා සමාහිත නෑදෑයෝ නැද්දේ? ආ පෞල් ජීවිතේ භාර්යාව දරු දැරියන් ඉතින් හුඟක් ඉන්න පුළුවන්. නමුත් එයා කොච්චර සේනාවක් නැද්ද? එයාගේ ජීවිතය ගැන වග කියන්නේ. අර අරෙහිම් බයිනවා මෙහින් කෑ ගහනවා ඔය ඔක්කොම එක්කම ඒවා යාට නිවන් දකින මාත්‍රකාවල් කරගත්තාම හරි නිවන් දැකීමට ජීවිතයේ දුකින් මුදා ගැනීම සිද්ධියක් වෙනවා ඇති එක. ඒකේ තරම් අමාරු වෙන්නේ නැහැ ටිකක් අර. දැන් කෝකට උනත් නෑ ඇවිදින ඇවිදින කොටත් ඉස්සෙල්ලා හුරු වෙන්න හරි අමාරුයි. පොඩි කාලේ බොහොම වැටි වැටි ඇවිද්දේ. අන්න ඒ වගේ අපි ඊටාම පුංචි අය මේ ගුණ ධර්ම අස්සට ගන්නකොට. ඉතින් බැරි වෙන්න පුළුවන් පුරුදු වෙනකොට පුළුවන් වෙයි. ඊළඟට සමාජ පරිකාර සමාධි පරිකාර. ඒ සමාධිය එසේ සිටිවිලි ඒ ආකාරයෙන් පැවැත්වීම සඳහා එයා ප්‍රයෝජනෙට ගන්න ගතියුත් මොකක්ද කියලා අහුවා. ප්‍රයෝජනෙට ගන්නා දේ තමයි පරික්කාරකය. දැන් හාමුදුරන්ගේ පිළිකරී කිය. හාමුදුර ප්‍රයෝජනෙට ගන්නවා. ඒකවල ඒ වගේ සමාධි පරික්කාරයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ සමාධිය පවත්වා ගැනීමට ප්‍රයෝජනීයට ගත යුත්තේ මොකක්ද? ඒ ප්‍රයෝජනීයට ගත යුත්තේ සම්්‍යක් පදං. සම්්‍යක් පදං කිව්වේ නිවැරදි උත්සාහය. එතකොට නිවැරදි උත්සාහය කියන මේ ක්‍රියාව අර තමන්ගේ ජීවිතයේ තියෙන සිටිවිලි මාධ්‍යවල අටක් ඔය මාර්ගාංග කියලා දෙන්නේ අපට අට ආකාරයකටයි සිටිවිලි යොදන්න තියෙන එච්චර වෙනම් කොයි අංශයෙන් බැලුවත් ඒකයි තියෙන ඔය අටෙන් ඒකට දික්ටි සංකප්ප වචන වාචා කම්මන්ත ක්‍රියාවල් ජීවත්වීම උත්සාහය සිහියදී සිතේ ගවි ඔය අටෙන් පිට මුකුත් කතාවක් නෑ ඔය අට එතකොට යමක් ගැන කල්පනා කරනකොට අර කුසලාරම් මේ සම්‍යක් පදන් වශයෙන් එක්කාසෙත් මොකද සම්‍යක් පදන් කිව්වේ අකුසල ධර්ම උපන් අකුසල අයින් කරන්න ඕන. නැවත අකුසල් සිතට එන්න ඉඩ නොදෙන්න ඕන. නූපන් කුසල් උපදවන්න ඕන. උපන් කුසල් පවත්තන්න. අන්න එතකොට යමක් ගැන Taman හිතට වැටෙනවත් එක්කම ආධිනිකයන් වශයෙන් මේ අපි එකපාරට කරන්න බෑ අපි මේ දැනගත්තාම ඉතින් පුරුදු වෙන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙකුගේ සිතක් යමක් එක්ක සම්බන්ධ වෙනකොට එතකොට අර සමාජ දකින්න හම්බෙන්නේ හොරකම් කරන, දීබදුකම් කරන, රටේ සම්මත වෙච්ච නරක මිනිහෙක් හැටියෙන් සීරණෙ වෙච්ච සම්මත වෙච්ච පුද්ගලයෙක් දකින්න හැට හම්බුණා. එතකොට ඒ පුජ්‍යලයා සාමාන්‍යයෙන් අපේ ප්‍රත්‍යඥකමේ හැටියට අනේ ඔය පොයිඹලා තාම ජීවත් වෙනවා. මේ පොළොව ඉඳ තියනද බලන්න. කීයේ කීයද කියන්න පටන් ගන්නවා. ඒක කිසි වැඩකට නෑ. එවිනියා දන්නේත් නෑ. එවිනියාට කිව්වොත් කට කොහේ හිටියේ දන්නේ නෑ. නමුත් ඒ කියන්නේ හිමීට හිතන හැටි. නමුත් uppannānaṁ akusalānaṁ dhammānaṁ pahānāya චන්දං ජනේත වායමති විරියං ආරමති චිත්තං පග්ගන්නාති පදහති ඒ මොකද යම් කිසි අකුසලයක් තමන්ගේ සිතේ උපදීගෙන යනවනම් දන්න වෙර දාන හැටි කිව්වේ අර පදවලින් පුළුවන් වෙර දාලා ඒක වෙනස් කරගන්න කිව්වා ස්වභාවයෙන් අර විදිහම නියත දැක්කම කාටවත් හිතනවා මහා වාසනාවන්ත මිනිස්සුන්ට එහෙන් පිටින් විනාශ කරමින් ඉන්න මිනිස්සු කියලා හිතෙනවා ඒක හරි. නමුත් ඒක අපි සංසාර පුරුත්. අපි කොටි වලස්සු නයි කොළඹ වෙලා ඉතිලා ඉතිලා ඉති කාලේ කොහොම තමයි අපි ඉති. ඊළඟට වැද්ද වෙලා ඉන්න කාලේ කොහොම තමයි ඉති. දැන් තර ශිෂ්ට සමාජයක ජීවත් වෙනවා අර හුරුව තාම තියෙනවා අපිට. ඒක නිසා අපි ඉන්න ශිෂ්ට සමාජය මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ ගන්නවා. මේ ඉන්නේ ඒ මට්ටමේ නෙමෙයි අද. අද ශිෂ්ටත්වයේ මතම රැඳී ඉතිනවා. ඒක තහවුරු කරපන්. එහෙනම් අර gati අයින් අයින් කරන්න. එතකොට අර මිනිහා ගැන හිතන්නේ මොකද? නෑ මේ මිනිහා නාටක මිනිහෙක් නෙමෙයි. ඒ මිනිහා ළඟ මේ අවස්ථාවල් වලදී පහළ වෙන සිටිවිලි වල එයාගේ ජීවිතයේ දුක් දන හැඟීම් තියෙනවා ඒකයි වෙලා. ඔය විදිහ අය තමයි ලෝතුරා බුදු වුණා, පසේ බුදු වුණා, රහත් වුණා. ඒ ඔය මිනිස්සයා නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ ළඟ ওই නරක ගති වලට යොදන ඒ ශක්තිය අයින් වෙච්ච හැටි ඒ මිනිස්සයා හොඳ මිනිහ. එදාට අපි ආත් සමහරට වඳින්න වෙනවා කියලා අනන්ත දේ හිතනවා යාගෙන. හිතලා හිතලා හිතලා අනේ යවාසනාවන්ත මිනිසයාට. ඉඩක් හම්බ වුණොත් කවදා හරි ඌයන් බේරෙන්න යා කොච්චරම් සැප විඳීද කියන මට්ටමට එනකොට uppannānaṁ akusalānaṁ dhammā අකුසල ධර්මයන් පහ කරපෙලා. අනේ කවදා හරි මන්ද කවදා හරි සපත් ලැබුණා කොයිතරම් සතුටු වේද මම. කියලා හිතෙන්නේ මෛත්‍රී කරුණා ඉස්සරහට ඇවිල්ලා. ඒ නිකන් ඔළුව දානවා හිතින්නේ නැහැ වුණා. ආපු හැටි අන්න ඒ தত্ত্বය යෙන් සිත බේරිච්ච හැටියේ උපන් අකුසල් නූපන් අකුසල් නූපදින්ද වග බලා ගන්න කියලා. මොකද ඊ ළඟට ඒකෙම එල්බගෙන මෛත්‍රී සිතේම එල්බගෙන තවත් අනම්මනම් මේ මිනිසයා ගැන හොරගම් කරපුවා අහවල් තන අර්මිනියට ගිරිගෙඩියක් දුන්නේ ඔයා අරවා නෝ එන්න නොදී රැකවරණයක් දාගන්න කියනවා බුදුහාමුදුරුවෝ. මොකද ඒ තරම් කබල්ම හිතක් අපිට තියෙන්නේ. කෙලෙස් වලින් වැහිල්. ඒක සුද්ධ කරනවා කියන එක කෙලෙස් දැක්කොත් අපේ ළඟ තියෙන කෙලෙස් දැක්කොත් ආ පොයි ඕක කොයි සුද්ධ ගන්න ওই තියෙන විදිහට පාවිච්චි කරුමී කියන්නේ. නොපෙනෙන්නේ කොහොඳට ගියා. ඒ තරම් කෙලෙස් ගොඩක් මැද්දේ අපි ජීවත් වෙන්නේ. නමුත් මේ ආකාරයෙන් පැවතුම් ක්‍රියාත්මක වීම ඒ අයි අයිතියෙන් අයින් වෙන්න තියෙන හේතුවයි. එතකොට දැන් අර පුජ්‍යලයා අර කියන නරක පුජ්‍යලයා පිළිබඳව හිතන්නේ අසරණේක් ලෝකයා. ඒ මනුෂ්‍යයට ඕන හැටි මේ සමාජයේ හොඳ නබුලා යා ළඟ එක්කාසේලා තිබිච්ච කෙලෙස් එයාට වද දෙනවා. හරි ඒවා කිසි පිහිටක් විනියට නෑ ලෝකෙනුත් බැනුම් අහන්න තිබ්බේ. නැද්ද යාට පිහිටක් වෙන්න මට ඉඩක්. කියලා හිතන එක කරුණා. කරන්න ඕනේ කරන්න බෑ. නමුත් එහෙම කරන්න ඉඩක් හොයන එකමත් කරුණාවටයි කොටස. ඒක අන්නේ ආකාරයෙන් Tamange අකුසලයට අයින් කළා අකුසලයේ නැවත අකුසලයෙන් ඉඳ නොදී නූපන් කුසල් මතු කරන්න කියලා. මොනවද? ඒ පුද්ගලයා පිළිබඳව Tamanට හොඳ පැත්තෙන්ම හිතන විදිහට හුරු කරන්න කියලා. එහෙම එකක් බුද්ධදාස රජුලන්ට වුණා. අපි වාසනාවන්ත රජවරු ඒ අයව පැත්තකට අජ්ජන්නේ. එහෙනම් මතක් කරන්නේ. මේ මිනිමරාපු අය නම් හැමිසම මතක් කරනවා. හරි වාසනාවන්ත හොඳ බෞද්ධ ආදර්ශයක් ලෝකෙට පෙන්නපු වටිනා රජු. එයා පාරේ යනකොට කුෂ්ඨ රෝගියෙක් යට බැන්නා. බැන්නයි කියන්නේ එන්නේ ඔළුවනක් කියලා ඒකයි. සම්‍යා කාටක වරදක් කළා නෙවෙයි. බුද්ධාස රජුන්ට ඇහුණා. ඇයිලා කිව්වේ මොකක්ද? ওই මිනිස්යාගේ රෝගයක් ඕක. අර කුෂ්ඨ රෝග කුෂ්ඨේ තියෙන කැක්කම නිසා කිසිම කෙනෙක් යාට පෙන්වන්න බෑ. ඒක රෝගේ භයානක. ඒ මිනිහා හොඳ මිනිහෙක්. අසම. ඒක නිසා ওই මිනිහාට කියන්න එපා මම කිව්වා කියලා. එයා ගිහිල්ලා හිටන් මාලිගාවේ කොහාට තියාගෙන මාලිගාව නෙමෙයි සුසු තැනක තියාගෙන මණ්ඩ. හොඳට සාත්තු කරන්න ඕනේ රෝගේ හොඳ කරලා. යම් කිසි දවසක බලමු යාගේ. කියලා මේ රෝගය වර්ගෙන ගිහිල්ලා හිටන් බාර දුන්නා. ඉතින් ඒවට සේවකේ වැඩ කාර්යෝ දාලා බේත්තිත් ඔක්කොම බුද්ධාග රජුරෝ ඒවා කරනවා. ඉතින් හේන්නවත් ගියේ නෑ. මොකද අර මාස්ටර් කේන්ති යනවා. නොගිය මෙයා තරහක් නෙවෙයි මෙයාව දුකට දාන්න හොඳ නැති නිසා. අන්තිමට කුෂ්ඨ රෝගේ කුෂ්ඨ හොඳ වුණා. හොඳ වෙලා නාල කළා. ඉතින් මිනිහා හොඳට ඉන්නකොට අර එදා බැනපු එක්කෙනා. නැමැත්තයා කිව්වා දන්නවා තමුසියෝ මේ කරදරේ නිදහස් කළේ කවුද කියලා. ආවොල්ලා. ඔයගේ ඒ උත්තමයාට බැනිල්ලම ඔයගේ සපේ තියෙනවා. උත්තමයෙකුට බැනිල්ලත් අනුන්ගේ සංසිල්ල තියෙනවා. බැන්නේ නැත්නම් කවදාකවත් ඔක වෙන්නේ නැහැ. ඔය බැන්න. අන්නේ මිනිස්සයා සමාව යදින්දායි. ඒ පැත්තට නැඳගෙන එයා ස්තුති කරන්න ඕනේ කියලා. අන්න ඒ විදිහට ඒ මං උදාහරණයක් කිව්වේ. ඒ විදිහට තමන්ගේ අර සිතිවිලි වල කුසල රම්මනේ තමන්ගේ සිත පවත්තන්න නරක නිමිත්තත් එක්ක හොඳ නිමිත්තක කුසල රම්මනේ හිත පවත්තන්න පුළුවන් ඒකේ තරම් මහන්සි වැඩක් නෙවෙයි. නරක නිමිත්තේ කුසල රම්මනේ හිත පවත්තන්න පුරුදු වෙන්නයි ඕනේ. කලාතුරකින් තමයි හොඳ නිමිත්තක් හම්බෙන්නේ. අනිත් ඔක්කොම කබල් නිමිති හම්බෙන්නේ අපිට. ඉතින් දවසකට දෙකක් තුනක් හම්බෙන්නේ හොඳ ඒවා. දහස් ගණනක් හම්බෙන්නේ නැහැ. අන්න ඒක නිසා පුරුදු වෙන්න ඕන නරක නිමිත්ත හොඳ කුසල ආරම්භනේ පාවිච්චි කරන්න හිත. ඒකට ඒකට මග බුදුහාමුදුරු ඒ පැත්තේ කොච්චර නරක තිබුණත් කමක් නැහැ මේ පැත්තේ නරක නැහැ. අර අසුචි ගඳයි ගෑවුණු කිලුටුයි. නමුත් උන්වහන්සේ ගෑවිලා නැහැ අසුචි. අසුචි වෙනම බුදුහාමුදුරුව වෙනම බෝසතාණන් වෙනම ඒ සීනේ දැක්කේ එහෙමයි. ඒ නිසා අපි හැම වෙලේම සමාජයෙන් කපල්ලක් හදාගන්න ඕන අපිව මුවා වෙන්න ඕන අපි. අපි වෙන්නේ ඉන්දෝනෙ සමාජයෙන්. සමාජය හොඳ කරන්න පුජ්‍යලයට බෑ. ඔහුට සමාජය හොඳ වෙන්න ඕන. එච්චරයි ඔහු දැනගන්න. සමාජය හොඳ කරන්න පුජ්‍යලයට බෑ. ඔහුට සමාජය හොඳ වෙන්න ඕන. එයින් අපි අදහස් කළේ මොකද්ද? කිසිම සමාජයේ පවතින කිසිවකින් ඔහු නරක වෙලා නැහැ. හැම එකකම හොඳක් කරගෙන තියෙනවා. කවුරුත් කළ දුන්නේ නැහැ. එයා කරගත්තා. අන්නේ தත්ත්වයට આવහම අන්න කුසලයට තමන්ගේ සිත නූපන් කුසල් උපදවා ගත්තා. නූපන් කුසල් උපදවා ගත්තාම ඒක පවත්තන ආකාරයක් කියනවා භාවනාවේ පරිපූර්ණ. ඒ කුසල ආරම්මනේ කුසල් ස්වરૂපය ඒ විදියට හුරු කරන්න ඕන හැම වෙලෙම වැඩ කරවන්න. ඒකයි පාත්වනා කියලා කිව්වේ හැම වෙලෙම වැඩ කරා. ඒක තමයි ඉතාම වැදගත් කොටස. ඒ මොකක්ද? දැන් Taman හොඳ ගුණවත් කෙනෙක් එක්ක කතා කර කර ඉන්න ගම ඒ ගුණවත්ත් එක්ක කතා කරනකොට ඉතින් හොඳ කුසල ස්වરૂප සිතේ පවතිනවා. අර පැත්තෙන් මිනිහෙක් එනවා බීගෙන. පෙරිපාරේ එයා නිකන් නරක වචනේ. එනකොට එයා දිහා බලනකොට තමන්ගේ හිතේ තියෙන අර මේ පවත්ලපු චිත්ත ස්වરૂපේ වෙනස් වෙන්න නරකයි. එයාට හරවන්නේ අර හිතමයි. සෑහෙන අමාරුවක් තියෙනවා පුරුදු නැත්තම්. පුරුදු නම් වෙන එකක් එන්නේ ඒ හිතම තමයි. මෙයාට ආයිබම් කියේ කතා කර කර හිටියනම් ආ ආයිබම් මොකද ආවේ කියලා ආයි. එයා ආයිබම් මෙයාත් ආයිබම්. කරන්න බෑනේ කියයි. ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ මෙතෙන්. ඒක තමයි පුරුදු වෙන්න ඕනේ කියන්නේ. එහෙම පුරුදු වෙන්න ඕනේ නැත්නම් අපි ඔක්කොම වෙලා රාත් වෙලා. අපි මේ කුණු ගොඩවල් තමයි. මේ කුණු ගොඩවල් මා ඇතුළු ඔක්කොම. මේ සුද්ධ කරන්න හැටි කතා කරනවා. මා සුද්ධ කරන්න ඕන ඔයලා සුද්ධ කරන්න. සුද්ධ වෙච්ච දාටි ඉතින් අහෝ සුකන් දාලා කෑ ගහයි ඕනන. එතකොට අන්න සම්මත් පදන් වල විස්තරේ සමාධියේ පරිස්කාර වශයෙන් කිව්වේ. පරිස්කාර කියලා කිව්වේ සමාධිය පවත්තන්න උදව් දෙන ප්‍රයෝජනෙට ගන්න කොටස් හතරක් තියෙනවා. ඊළඟට සමාධි භාවනාව දැන් මේ කතා කළේ සමාධිය ගැනයි. ඊළඟ දැන් මේ එනවා සමාධි භාවනාවක් ගැන කතා. සමාධි භාවනාවේ කිව්වේ ඒ හදාපු වටිනා ශ්‍රේෂ්ඨ චිත්ත මට්ටම. ඒ උසස් ම ගෞරවනීය තත්ත්වයක් ඇති චිත්ත ස්වરૂපය දියුණු කිරීමකුයි මේ කතා කරන්නේ දියුණු කිරීමක් ගැනයි. ඒකට පළමුවෙන්ම කියනවා සේවනය. සේවනය කිව්වේ මොකක්ද? දැන් ලඝු ලේඛකයෝ ඔය ප්‍රසිද්ධ බොහොම සමර්ථ අය ඉන්නවා. ඒ අය ඒ අයගේ ලේඛකත්වය ප්‍රගුණ කරන්ද හැම වෙලේම මොකක හරි කෙනෙකුගේ පිටක් හම්බුණා පිට තියෙන තරම් හැම තැනම ලියන යන ගමනුත් මෙහෙම මෙහෙම කර කර මොනවා හරි කවුරු හරි කියනවනේ ඒක ලියන්න. ඒකම කරන. ඒකයි යාගේ වැඩේ. ඒ මොකද ඒක පුළුවන් ඉක්මනින් කරන්න පුරවෙන්න ඕන. ඒක නිසා එයා අර අත් මොලේ සිත තුන එකට වැඩ කරන්න හුරු කරනවා. මේ එයාලා සමහරට කෝච් මේ කර්දාංශයලක් නැහැ. නිකන් මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ලියනවා. ඒක ලියවෙන්නේ නැහැ. නමුත් තේන්නේත් නැහැ. ලියවිලත් නැහැ. නමුත් ලියනවා. ඒක දාන ඒ ලකුණු එයා දාගන්න. ඒක නිකම්ම එයා කරනවා. ඒ මොකද අර පුරුද්ද ප්‍රබල කරන. අන්න ඒ වගේ සේවනය කියන්නේ ඒ තමාට ඕන චිත්ත මට්ටම පාරිච්චෙන්න ඕන. පරිහරණය කරන්න. හැම හැම වෙලෙම ඒක කරන්න අර ලොකු දෙයකට යනවා. එතකොට ඒක කරන්නේ කොහොමද? කරන්නේ ඇසට කනට නාසයට දිවට ශරීරයට හැම යන හැම නිමිත්තක් අරකින් අරකින් පාවිච්චි කරන්න. එතකොට අපි කියමු දර්ශන කනට ශබ්දයක් කපුටෙක් කෑ ගහනවා ඒ සතා කෑ ගහන්නේ යම් කිසි දුක ඒ සතාගේ ඒ දුක නිවා ගන්නට එයාට කිසි මඟක් නැහැ. අනේ එයාට කාගෙන් හෝ උදව්වක් ලැබුණොත් ඒ දුක නිවා ගන්න එයා සැනසෙනවා නේ. අන්න ඒ විදිහේ කපුටන්ගේ දුක් නිවන්න අපිට බෑ. නමුත් අපි ශබ්දය පාවිච්චි කරනවා අපේ සමාධි චිත්ත ඒකාග්‍රතාවයේ කුසාරම්මන ඒකාග්‍රතාවය ඊ ආකාරයෙන් පවතින්න පවත්තන්න කපුටු ශබ්දේ දරන ඒ ඔක්කොම ශබ්ද නන බ්‍රේක් පාරක් ඇහුණා මේ කාට කවුරු හරි බේරන්නයි මේ මිනිස්සේ බ්‍රේක් එක කොයිතරම් වටින පින්කමක්ද කරගත්ත එයාට ඕකේ ආනිසංස අප්‍රමාණ ලැබෙන්න පුළුවන් අනේ සාදු සාදු කවුරුත් ඔය විදිහේ අනුන්ව දුකෙන් බේරන පුජ්‍යලයෝ වේවා කියලා හිතුවත් අර શબ્දෙන් එයා ප්‍රයෝජනයක් ගත්තා. ඉතින් කියයි ඔහොමත් හිතන්න පුළුවන් හාමුදුරනේ අපේ කඩේට යන්න ඕනේ වැඩ කරන්න තියෙනවා ඕටි එකක් ගහගත්තේ නැත්නම් කිසි වැඩක් නැහැ. නමුත් හරි තමයි. ඒ වගේ හැවට පට කමන්නේ. කල යුත්තේ විතරයි මේ කියන්නේ. කරන්නේ කියනනේ. ඒත් ඒ தත්ත්වයට එනකොට ඒ කියනවා සේවනයේ සේවනයේ භාවිතය. සේවනයයි භාවිතයයි කියලා වචන දෙකක් බුදුහාමුදුරුවෝ යොදලා තියෙනවා. සේවනයේ භාවිතය කියන්නේ ඒ ඇසුරු කරනවා තමන්ට ඕන ප්‍රතිඵලය සිදු වෙනවද කියලා බලමින් සේවන භාවිත කියන දෙකේ ඒ Tamanට ඕන කරන ප්‍රතිඵල චිත්ත தত্ত্বය එනවද කියලා බලමින් සේවනය කරනකොට තමයි භාවිතය කියන්නේ. ඔව්. ඒ භාවිත ස්වરૂපය නැතුව සේවන ස්වરૂපය විතරමයි. සත්සේවනයේ කියන්නේ ඒ කාරණේට ඒ විදිහට එක්කාස වෙනවා. දැන් අපි ඒකේ වෙනසක් අපි ඕනනම් පෙන්වන්න පුළුවන්. දැන් ඔය සමහර ඉතින් මෛත්‍රී සාගර පුජ්‍යලෝ මధుරව තලන්නේ නැහැ. මෙහෙම කළා අල්ලන හිමීට හේතු කළා මෙහෙම මෙහෙ වටපිට බලලා මෙහෙම. අනේ මම මැරිලා මන්නට ඌ නිකන් ඇම්බරිද අර අනිත් අය මහා මරණයේදීත් මැරියේ නෑ ඒක. මේ කියන්නේ මොකක්ද? ඒ සතාව එළවනවා මිසක මම බේරෙන්නේ නැකටවත් හත්කිට අත් කියන්නේ. භාවිතයි. මොකද? නියම ක්‍රමේ මෛත්‍රීට කිසි හානියක්. එයාගෙන් ලැබෙන දුකින් නිදහස් වෙනවා. බේරුණ එයාට එළෙව්වා. මොකද එයාට හානියක්. අන්න ඒක ඒ ආකාරයෙන් හිතෙන්ද කිත් වෙන්න ඕන. කිත් වෙලා විදිහට කරනවා කියලා බලන්න. අන්නේ සම්දිස්ථානේ ඒ ක්‍රමයට වැටිච්ච හැටියේ එයාට වැඩ ඒකේ සමාධි භාවනාවේ වැඩ ගොඩක් තියක් තියෙනවා. ඒක හරියට කරනවා කියන්නේ. හරියට අර අර මිෂන් වැඩ කරන එක්කෙනා හැම ගලකටම පිච්චබණියොත් හැම ගලකටම ළඹේ දාන. ඒතර පල්ලෙහා ගලට දෙලින් මේක තියනවා. අපේ හැම ක්‍රියාවකම ළඹේ පාවිච්චි වෙනවා. මේ කී භාවිතය කියලා ළඹේ පාවිච්චි කරනවා. ළඹේ පාවිච්චි කරන්නේ නැතුව පුළුවන් පිච්ච මදින්න. ටිකක් දුර යනකොට ඇල වෙලා කඩා හැදෙයි. ළඹේ නිසා හරියට කෙරියන. ඒතකොට එක උඩ එක තිබීම නිසා පිච්චේම කල්ලෙන්නේ. අන්නේ විදිහේ අර භාවිතයේ තියෙන්න ඕන ඒ ආකාරය. ඔව් ඔව් කියන්නේ. ප්‍රතිඵලය දියුණු කිරීම. ප්‍රතිඵලය දැකලා බෑ. ඒ ප්‍රතිඵලය කියන්නේ මේකයි. හරියට කරුණාද කියලා. එච්චරයි. ප්‍රතිඵලය අනේක. ක්‍රියාවේ සම්පූර්ණත්වය. ක්‍රියාවේ සම්පූර්ණත්වය හරිද කියලා එයා බලන්න ඕනේ. හැම වෙලෙම ක්‍රියාවට අවශ්‍ය ආකාරයෙන් ක්‍රියාව සිද්ධ වෙලා තියනවද කියන එකයි එයා බලන්නේ. ඊළඟට මේ කියන ගොනුව විෂයාකාර ක්‍රියාත්මක වෙනකොට අර විෂාක සමාධිය ගැන අහපු ප්‍රශ්න වලට ධම්මදින්නා විසින් දුන්න පිළිතුරු වල සම්පූර්ණ ගුණයක් එනවා චිත්ත සමාධිය. චිත්ත සමාධිය කතා කියනකොටම කුසල් සිතේ කිව්වත් චිත්ත සමාධිය කියලා කිව්වත් දෙකම එකයි. සමාධිය තියෙන්නේ කුසලයේ. ඒකට අපි සුගති සංඛ්‍යාත සැපයන්ට පත් වීමට අපි බලන්න. අපි බලාපොරොත්තු වෙන හැම හැම කෙනෙක්ම බලාපොරොත්තු. ඒකට අද අපි පිනක් කරනවා ඉතින් අවස්ථාව ඉඳන් හැටිත් පින් කරනවා. නමුත් යාට සුගතිය අයිතිද කියලා කිව්වොත් අර අර ක්‍රියාවල වල ප්‍රමාණය හැටියට අයිතියක් තියෙනවා. නමුත් ඒ කාන්තේ සුගතියට යනවාමයි කියන්නේ. යනවා කියන්න බැරි මොකද? ඊ තුත වෙන වෙලාවේ එයාගේ අර සුගතියට අයිති චිත්ත ස්වરૂපේ සකස් වෙලා නැත්නම් කවදාවත් සුගතිය කියන්නේ. ඒ අප්‍රමාණ පින් කළා තියෙනවා. ඒ චුත වෙන වෙලාවේ තියෙනෝනේ ස්වરૂපය. ඒකයි මෙතන උගන්වන්නේ. අර භාවිතය කියන නිරන්තර නිකාන් ඉන්නකොටත් වැඩ කරන ස්වરૂපයක් තියෙනවා. එයා මුකුත් එක්ක සම්බන්ධ නැහැ. නමුත් අර සිත වැඩ කරන්නේ අන්න භාවිත ගතිය කියන්නේ ඒක හිතේ වැඩ කරනවාද කියලා බව දැනෙන්නේ කොහොමද? කිසිවක් ගැන විරෝධයක් හිතෙන්නේ කිසිවක් ගැන කනස්සල්ලක් හිතෙන්නේ. ඒවා එහෙම තමයි. එච්චරයි යාගේ තීරණ. අමාරු රෝල්වට ඇවිල්ලා හැප්පෙන්න පුළුවන් කවුරු හරි. හැප්පුණාට එයාගේ නෑ කිසිම කම්පනයක්. හිමීට ඕනනම් ඒකත් බලන්න. ඔය වෙනි සිතක් හදපුවාම මේ පුජ්‍යලයාට මේ ලෝකයේ ඉඩ නැහැ. ඇයි හේතුව? ඒ පරමාණු ශක්තිය ඒ දැන් තමන් ළඟ හැදිලා තියෙන ජවය. ඒක තියෙන්නේ කාන්දම. ඒ කාන්දම මේ ලෝකේ නැහැ. එයා ළඟ විතරයි ඒක තිබුණේ. එයා ඒක මේ ආගේ ජීවිත ඇතුලේ වැඩ කරෙව්වා. එයා ඒක පාවිච්චි කරගෙන හිටියා බාහිර ලෝකයක නෑ. ඉතින් මේ මේ සිත චුත වෙච්ච හැටි කොහේ හරි මේ ශක්තිය තියෙන කාන්දම් තියෙන පෙදෙසකයි මේ සිත වැඩේ. ඒක නිසා හරියටම විශ්වාසයි. කිසිම සැකයක් නැහැ. එයාට සුගතියේ කාන්දෙන්ම ලියා දීලා සම්පූර්ණයෙන්ම අයි. බුදුහාමුදුරේ එක්තරා අවස්ථාවක ඔය ධම්මික උපාසකුන් නැහැ ගැන අනුරහම්දුර එක කතා කරමින් ධම්මික උපාසකට මාලිගාවල් දිව්‍ය ලෝකේ හදලා තියෙනවා. යන්න ඉස්සෙල්ලා මාලිගාවල් දිව්‍ය ලෝකේ හදලා තියෙනවා. එතකොට අපේ දිව්‍ය ලෝකේ ගැන හිතෙන්නේ. එහෙත් ඔය සිමෙන්ති වැලි අරවම ඇති මාලිගාවල් හදනවා. ඒ සිමෙන්ති ගණන් ගිහිලා ගන්න අරවම හිතෙන්න පුළුවන්. නමුත් මේක මේ බුද්ධ වචනවල තියෙනවා හාර අවසල දා බැහැලා ඒකේ අර්ථ රසය ගන්න. මේ කිව්වේ මොකද්ද? අර මන් දැන් ඉස්සෙල්ලා කිව්වේ ඒ කාන්දම් ශක්තිය එයාගේ ළඟ මේ ලෝකෙට නොගැලපෙන විදිහට ඊට වඩා උසස් විදිහට සකස් කරලා තිනකොට බුදුහාමුදුරුවෝ දාලා ඔය පාලනයට අයිති වෙන ඒ කාන්දම් ශක්තිය තියෙන පෙදෙස් වල පරමාණු වෙනම තැන්වල තියෙනයි කියන එකයි උන්වහන්සේ වදාළේ. මාලිකා කතාව ඉතින් පොතේ කොහොම වටනවා හරි බුදුහාමුදුරුවෝ කිව්වත් ඒක වරදක් නෑ. එයාට ඒක මාලිකාව තමයි. අන්න ඒ විදිහ අයිතියක් ලබන්න පුළුවන් ආගමකුයි අපි අදහන්නේ. ආගමක් නෙවෙයි ඒක මේක. නමුත් ඒ ඇදහිල්ල අපිට ලැබිලා තියෙන්නේ. නිසා කවුරුත් වාසනාවන්තයෝ වශයෙන් ඒ වාසනාවේ භුක්තිය අපි විඳින්න ඕන මේ විදිහේ පැවතුම් සකස් කරගෙන. හැබැයි අපි මේ කියන මම පරාජය වෙන්න පුළුවන්. ඒක අවනම්බුවක් නෙවෙයි. කරන්න ගිහිල්ලයි පරාජය වෙන්නේ. කරමින් යනකොට මේ පරාජය කවදා හරි ජයග්‍රහණය වෙන්නේ. ඒ නිසා ඔය වේදල්ල සූත්‍රයේ ඔය ඒ ප්‍රශ්නෙට ඔන්න ත්‍රිවිධ විස්තරේ අපි ඉදිරිපත් කළා දැන් ඒ පිළිබඳව තවත් යමක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ආ සමාපත්තිය කියන්නේ දැන් සමාධියක් යම් ප්‍රමාණ කාලයක් පවත්වනවා පවතිනවා නම් ඒ සිටිවිලි වලයි සමාධිය තියෙන්නේ. සමාපත්තිය කියන්නේ ඒ සිතිවිල්ලේ තියෙන ස්වરૂපය ඊළඟ සිතට බාර දෙන්නේ. එතකොට අර සමාධිය යම් කාලයක් පවතිනවා නම් ඒ සමාපත්තියේ පුජ්‍යලයව තියෙනවා. මොකද එකෙන් එකට ඒ ස්වરૂප එකෙන් එකට සිත් වලට බාර දීලයි අර කාලේ ඒ ආකාරයෙන්ම ගෙන යන්නේ. ඒක කියන සමාපත්තිය. සම ආප. අර සිතට ගැළපෙන සත්‍යයටපත් කිරීම. ඒකයි සමාපත්තිය. ඔව් බාල්ප යම්තරයෙන් ඉතින් පස්වීම ක්‍රියාවත් කරේ ප්‍රතිඵල ලැබෙනවද කියන එක බැලීමත් ඒකට අයිති ප්‍රතිඵල නෙවෙයි ඒ ක්‍රියාත්මක ප්‍රතිවලින් ඒ ක්‍රියාව හරියට කරනවා උවමනාවෙන් ඒ ක්‍රියාව හරියට මේ ක්‍රියාවටම එකඟ වුණා ක්‍රියාව හරියට කරනවා ඒකයි ඵලයක් ගැන කතාවක් නෑ හරියට කරනවා එතකොට ඵලයයි ඊට පස්සේ ඒ භාවිත හරියට කරනකොට ඵලයයි ඒ ඵලෙන් තමයි හොයාගන්න ලේසි භාවිතය හරිය කියලා. නමුත් භාවිතයේ ඵලය වෙනකම් බලාපොරොත්තු වුණොත් භාවිතයේ ලිස්සලා යනවා. හරියට ඒක ආවේ නැහැ. බලනකොට භාවිතයේ නෙවෙයි. ඊට වඩා ලේසි සමත මුනිවංශු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම්මද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති सर्गसम्पत्तिमेव च अतो निर्बाहनसम्पत्तिमिना ते समिद्रतु